is not. මේකේ සූත්‍රේ තියාගන්න ඒක පැහැදිලි කරනවා පරිහත්යේ පිණිස මොහොකුල මනස මොහු කිරීම පිණිස පවතින ධර්මතාවය. කියන ක්‍රමයක් වෙනවා එතකොට අරිහත්ත්වයේ පිණිස නොහොක්ලමාස මොහොකිරීපේ පෞදින් ධර්මතා පහක් තියෙනවා ප්‍රධාන වශයෙන් කියලා. ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? කල්යාණ මිත්‍රසුන. කල්යාණ මිත්‍රයන් නැති බව කල්යාණ මිත්‍රය සහාය කොට ඇති තමත් කල්යාණ මිත්‍රයන් නමුන බව කියන ධර්මතාවය තියෙනට ඕනේ. කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි විශේෂ භාවයක් තියෙනවා. දෙවැනි එක තමයි ඔය සීල. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරෝ ආචාර ගෝචරං යුක්තව. ස්වල්ප මාත්‍රු වර්ධක බය දක්මේ ශික්ෂාවන් දැඩිවගෙන හික්මනවා. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරෝ කියනකොට සිල්ලක සිල්ද සම්මේර සම්මේත රාමයේ සිල්ල කුරම්පගත නැතිව කුරම්පගත සීලේ ඒ නොකඩෙන විදිහට ආදරෙන් සීලේ රකින්න ඕනේ ඊට පස්සේ ස්වල්ප මාත්‍රෝ වර්ධට බය දකින්න කියනකොට ටික පෙන්වන්නේ ශික්ෂා පදයක් කඩන එක ගැන කවර කතාවද කැඩෙන විදිහේ දෙයක් ඇති වෙන්න සිත්තිපද්දන එකට පව බයයි අකුසල ධර්මයක් කරන්න සිත් උපදින්න බයයි කියනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාව. අනුමාත්තු වර්ධ කියලා කියන්නේ යම් අකුසල විතරකයක් උපදවන. අකුසල විතරකයක් උපදවන්න පවා බයයි. ඊට පස්සේ තුන සතර සම්‍යක් ප්‍රධාන වේදෙන්නේ. හැම වෙලාවෙම අකුසල ධර්ම දුරු උපං අකුසල දුරු කරන උපං අකුසල ධර්ම උපදිනවා. උපන් කුසල ධර්ම වැඩි කරන්න උපන් කුසල ධර්ම උපදවා ගන්න ඕනේ කියන කැමැත්ත ඡන්දය උත්සාහය තියෙන වීර්යය තියෙනවා. ඊට පස්සේ පහ පංච උපාදානස්කන්ධය උදේ වේදනා නිමිත්ත. මේක තමයි අර ගොඩාක්ම වටිනාම තැන. මොකද එහෙම දැනගත්තාම ඒ දැනගත්ත දේ තමයි ඊට පස්සේ අපිට දකින්න පුළුවන්. ඔය ප්‍රීති ප්‍රමෝද දෙක එන්නේ එතන. යතු යතු සම්මතති කන්දානම් උදයබ්බන් ලපසේ ප්‍රීති පාමොච්චන් අමතන්තා විජානතා. ස්කන්ධයන්ගේ උදේව ඒතර සම්මර්ෂණය කරනකොට නිවන දැනගෙන ප්‍රීති ප්‍රමෝදයේ කොටිනවා. එතකොට කෙලින්ම ස්කන්ධෙන් උදේව දැනන නොනමයි නිවන උචර වෙන දක්වතාවයි. නෑ යතු යතු සම්මතති කන්දානම් උදයබ්බන්. ඒතන ස්කන්ධයන් උදේව බලද්දී මේ ලබතේ තීති පාමුච්චම් තීති මොහොතේ ලබන මොකද අමතන්තර විඥානත අමුත්තේ නැත්තම් නිවන දැනගන්න එතකොට ඒ ස්කන්ධයන්ගේ උදේවය දැනගන්න අපි දැනගන්න ස්කන්ධයන්ගේ උදේවය දකින්න දෙආකාරයක් තියෙනවා పూర్ව භාග ප්‍රතිපදාවේදී ස්කන්ධයන්ගේ උදේවය දකින්න පුළුවන් ඒ ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ ටික ස්කන්ධය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව තේරුම් ගන්න, සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය බව තේරුම් ගන්න මේ තමයි పూర్ව භාග ප්‍රතිපදාවේදී ස්කන්ධයන්ගේ උදේය බලන්නේ. කියන රූපේ රූපේ ඇතිවීම වෙනම ආහාර නිසා රූපය ඇතිවෙන ආහාර නැති වෙනවා. වේදනා සංඥා චේතනා කියන ධර්මයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න ස්පර්ශ නැති වෙනවා නැති වෙනවා. විඥාන නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න නාම රූප නැති වෙනවා නැති වෙනවා කියලා මේ ස්කන්ධේ උදේවැය මේ විදිහට බලනවා මේ පූර්ව භාග ප්‍රතිපදාව. නමුත් ලෝකෝත්තර මාර්ගයේදී මේ ස්කන්ධ පහම එකට හම්බ වෙනවා. එතකොට ස්පර්ශ ආයතනයගේ ඇතිවීමෙන් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්පර්ශ ආයතනයගේ නිරෝධයෙන් ස්කන්ධයන්ගේ නිරෝධය තමයි ලෝකෝත්තර මාර්ගයේදී උදේවැය හැටියට අපිට හම්බ වෙන්නේ. තේරුණාද කියන එක. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය ගැන කියනකොට මෙතනදී ලෝකෝත්තර මාර්ගය නැත්තම් නිවන අරමුණු වෙන විදිහට ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. ස්කන්ධයන්ගේ Nirodhe දකින එකමයි නිවන කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛයන්ගේ Nirodheමයි නිවන කියලා. නැතේ. මොකද එතකොට ස්කන්ධයන්ගේ උදේවය දැනගන්නවා කියනකොට හොඳට අපි මතක තබා ගන්න ඕනේ ඒ ඒ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම වෙන හැටි. ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම කියනකොට අපි අර මතක් කළේ ඇහත් රූපේ චක්කු විඥානයත් කියන තුන්දෙනාගේ එකතු වෙන නිසා ප්‍රතිඋත් ස්පර්ශය කියන. ඔන්නේ ස්පර්ශ ආයතන හටගත්ත කියන්නේ මේ වේදනා සංඥා චේතනා හටගන්න. අරමුණ විඳින බව, කර්මන හඳුනන බව කල්පනා කරනවා. ඒ කියන්නේ දැන් අපි යම අපිට පේනවා කියලා කියන්නේ චක්කු විඥාන හිතේ වේදනා සංඥාවෙන් යෙදිච්ච බවම යමක් පේනවා කියන කමට යනවා. සෝත විඥාන හිතේ වේදනා සංඥා උපන්න බවම ඇහෙනවා කියන කර්මට යනවා. එතකොට <clears throat> අපිට මෙතෙන්දී උදේවැය කියනකොට අහුවෙන්න ඕනේ චක්කු සම්පස්සය ඇහැතුත චක්කු විඥානත් උපන්න කියන්නේ යමක් පේනවා. කියන සිද්ධිය. ඒ කියන්නේ පේනවා කියන්නේ මොකද්ද මේ ස්පර්ශයක වේදනා සංඥාවන් ඉපදිනවා. එතකොට චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ පේන දේ නිරුද්ධ වෙනවා. එතකොට දකින දේ ඇති වෙන හැටි හා නැති වෙන හැටි තමයි මේ ස්පර්ශ ආයතනයගේ ඇතිවීම නැතිවීම අපිට පේන්නේ. එතකොට ඇහත් රූපය චක්කුඤ්ඤය කියන තුන් දෙනා එකතු වෙනකොට ඔන්න අර රූපයක් පෙනෙන බව. එතකොට ඒ තුන් දෙනා නිරුද්ධ වෙනවා කියන්නේ පෙන්න බව නිරුද්ධ වෙනවා. එතකොට අපි හොඳට දැන් දන්නවා ඉගෙනගෙන තියෙන උදේ වේ දැනගන්නවා කියලා කියන්නේ ඕනම දෙයක් යම් රූපයක් කියන්නකෝ තේන්න අපි කියමුකෝ හැසුපෙත් කියලා හිත උපදින්න පෙර මේ පේන දේ තිබුණත් නෙමෙයි ඇහත් රුපියල් දෙක වෙන් වෙනකොට හිත නිරුද්ධ වෙනකොට පේන දේ තියෙනවත් නෙමෙයි. එතකොට ඕනම දෙයක් දැන් මේ මේ හේතු තුනලා හටගත් තැනමයි පේන්නේ. මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන ඕන තියෙනවා. එතකොට අර මං එදා මතක් කළේ අර සීත කරන උපමාව වගේ. එතකොට ඔන්න ওই ටිකමයි අපිට තේරෙන්නේ සීත කරන ලයිට් එක ඇතිවම මේ දොර ඇරියාම ලයිට් එක පත් වෙනවා. ඊපස්සේ දොර වහපු ගමන් ලයිට් එක නිවෙනවා. එතකොට මේ දොර ඇරපු නිසාමයි පත්තු වෙන්නේ දොර වහනකොටම නිවෙනවා කියන සිහියේ ඒ මොහොතේ උපද්දවා ගන්න සිහි නොවුණු අපිට හැම වෙලාවෙම අතීත ඇතුළට ගල ලබා දෙනවා. ඒ කියන්නේ පත් වෙලා තිබුණු දේ පේන්නේ දරහුවට පස්සෙත් මේකපත් වෙලාම තියනවා කියන හැඟීම ඉබේම හිටින විදිහක් තියෙනවා. ඒ වගේ සම්මා දිට්ඨිය කියන්නේ හැම වෙලාවෙම පංචායතන ඇතුළු කරන වෙලාවට මේ සිහිය වඩවඩ කරන්න ඕනේ මේ හේතු ටික නිසාම නේද පේන්නේ කියනකොට හේතු ටික දානවා. ඈ පේනවා කියන එක පේනවා කියනවා මේ වෙන්නේ මොකද්ද වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම එකදිලා. ඒකට ඇහත් රූපේ චක්කුඤ්ඤන් නිසා මේ පේනවා බව වෙනවා නේද? හේතු නැති නෝනට නැති වෙනව නේද කියලා දන්නවා. එතකොට කනට ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ කනත් ශබ්දය සෝත විඥාන නිසා ඇහෙන බව වෙනවා හේතු නැති වෙනකොටම නැති වෙනවා. එතකොට මෙන්න මේ පේන්නේ හෝ ඇහෙන්නේ හෝ දැනෙන්නේ හෝ මේ හැම වෙලාවකම ඒ ඒ හේතු ගැටනමයි කියලා දන්නවා එතකොට පැත්තකට වෙලා ඉන්නකොට දැකපු අහපු දේවල් යම්තාක් තියෙන. හඳුනා ගන්නට අගන මේ තමයි අවිද්‍යාව පත්‍ය සංකාර. මේ තමයි කාරණය. අර දැන් අපි දැකපුකෝ කුස්සිය හෝ ශාලාව හෝ දේවල් දරුවල් කුටි කියලා මේ යම්තාක් දැකපු දර්ශන අපිට තියෙනවා කියලා හිතට එළඹ සිටිනවානේ. මේ තමයි කර්ම බලය. මේ කර්ම රැස් වෙනවා. ඈ ඒ කියන්නේ දැන් අර ලයිට් එක පත් වෙලා තියෙනවා කියලා පැත්තකට ගිහින් අපි හිතනවා. හිතනකොට අපිට පත් වෙලා තියෙන සතහන අපිට හිතට අහු වෙනවනේ. නමුත් අහු වෙද්දිත් එහෙම නැහැනේ. අපිට දැන් ශාලාව තියෙනවා, කුස්සිය තියෙනවා කියලා සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරන්නේ අපිට අපි මනසමයි සිහි කරන්නේ. අපේ මනසම සිහි කරනවා සිහි කරද්දී උපාදාන සහිතයි කියන්නේ ආශ්‍රය සහිතයි කියන්නේ මේ තියෙන්නේ සිහි කෙරුවා කියලා පෙන්වලා මේ තියෙන්නේ. ඒ උත්තර ඔය කර්ම භවය නැත්තම් ඔය ටික හිස් වුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ ඉබේමයි. අපිට දැන් මෙච්චර කාලයකින් අවිද්‍යාව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම මේ රැස් වෙලා තියෙනවා. කර්මක්ෂය කරන්න ඕනේ කියලා කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනකොට ඒ බව නොදැන දැකපු දේ තියෙනවා කියලා හිතා ගන්න ඕන එක. ඔන්න කුටිය ඇහත් රූපේ චක්කු විඥාන නිසා ඔන්න කුටිය කියලා එන්නේ පෙවුණා නම් ඇහත් රූපේ චක්කු විඥාන කියන තුන් දෙනා නිරුද්ධ වෙනවා. පෙන්ද නිරුද්ධ වෙනවා. ඒ බව නොදැන දැන් දැකපු ඒ කුටිය එකම තියෙනවා කියලා හිතා ගන්න. ඔන්න හේතුව. ඔය වගේ අරමුණු 1000ක් එක්ක සම්බන්ධ වුණා නම් ඒ 1000ම අපිට තියෙනවනේ. ඕක තමයි දැන් කර්ම රැස් වෙනවා කියන්නේ. කර්ම ක්ෂය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඔක අනිත් පැත්ත. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන්නේ මොනවා? ස්කන්ධයන් උදේ ඇහිට හම්බෙන්න ඕන මොකද්ද? ඇහත් රූපේ චක්කුඥානෙත් කියන මේ තුන් දෙනා එකතු වුණාම ස්පර්ශ ස්පර්ශන්ත වේදනා සංඥා චේතනා හටගන්නවා. එතකොට මේ හේතු ටික නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. තව පැත්තකින් කිසියෙන් ගත්තාම ඇහත් රූපයත් දෙක ගැටීම නිසා යම් චිත්තචෛසික ධර්මයක් හට ගන්නවා. නාම ධර්මයක් හට ගන්නවා නම් ඇහත් රූපයත් දෙක නිරුද්ධ වෙනකොටම නාම ධර්ම නිරුද්ධයි කියන අවබෝධය අපිට හම්බ වෙනවා. එහෙම නාම ධර්ම නිරුද්ධයි කියන අවබෝධය නැති වුණොත් අපි මේ නාමයි රූපයි දෙකම එකට අයිති කියලා හිතාගන්නවා. එතකොට ආපහු නාම ධර්ම සිහි කළා රූපේ මෙහි තියෙන්නේ කියලා අපි රවටලා ආපහු ධාතුට හිත බෙද ගන්නවා. ওই සිද්ධිය තමයි අපිට වෙන්නේ. එතකොට දැන් කෙටියෙන් අපිට තියෙන්න ඕනේ උදේවැය දකින්නේ මෙන්න මෙහෙමයි කියන අදහසක්. කොහොමද උදේවැය දැනගන්න ඕනේ අපිට? අර ඉස්සෙල්ලා අපි ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ නුවණින් දැනගන්නවා මිසක තේරුණාද රූපේ සතර මහා ධාතුයි කියලා වෙන වෙනම වෙන වෙනම සම්මර්ෂණය කළ නුවණින් ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ දැනගත්තා. අර දේහින්දයි සත්පුද්ගල ආත්ම භාවයක් නැති ධර්මතාවයක් කියලා අවබෝධය ආවේ. දැන් අපිට ඕනේ මේ ස්කන්ධයන්ගේ Nirodhe කියන එක දකින්න. ලෝක Nirodhe දකින්න. එතකොට ඒ දේ තමයි දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. දිත්තේ දිත්ත මත දකින දේ දැකීමක් පමණමයි. දකින දේ දැකීමක් පමණමයි කියනකොට අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ රූප ගැටීම නිසා චිත්තචෛතක ධර්ම උපදිනකොට නාම ධර්ම උපදිනකොට ඇහත් පිටියත් දෙක නිරුද්ධ වෙනකොට ඒ නාම ධර්ම නිරුද්ධ වෙනවා එතකොට අර අර සම්මර්ෂණය කරු නුවණින් අපි රූපය කියන එක හම්බ වෙන්න ඕනේ රූපේ යථා ස්වභාවය මෙච්චර කළා ඇහත් රූපෙත් දෙක ගැටුණා කියනකොට අපි රූපයි කියලා හිතාගෙන නාම ධර්මයන්ගේ අත්දැකීමම රූපය කියලා සිහි කරගෙන හරියන්නේ නැහැ තේරෙනවද මේ කියන්නේ? දැන් අපි නාම රූප දෙකම එකට එකතු කරලා රූපයයි කියලා සටහනක් අපි හිතාගෙන ඉන්නවා. ඇහත් රූපයත් දෙක ගැටීම නිසා නාම ධර්ම හට ගන්නවා කියන එක හරියට නැහැ. දැනට මෙහෙම දකින්න. අර සිරුවිලියයි ගහයි පොළොවයි නිසා ඡායාවක් වටනවා වගේ සිරුවිලියයි ගහයි පොළොවයි නැති වෙනකොටම ඡායාව ඉතුරු නැතුව නැති වෙනවා වගේ හිරෙලියයි ගහයි පොළොවයි වගේ දකින්න ඇහැයි රූපයයි චක්කුවෙන් යන්නේ කියන්නේ. ඡායාව වගේ දකින්න ඒ නිසා මේ පෙනෙනවයි කියන බව. පෙනෙනවා කියලා කියන්නේ මොකද මේ වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම ටික පාඩම. හරිද? ඒකයි මේ වේදනා සංඥා චිත්ත සංකාරය කියලා කියන්නේ හිතේ පැවැත්ම කවදින වේදනා සංඥායි. වේදනා සංඥාවමයි දැනගන්න වේදනා සංඥාවමයි පිළිකරන. වේදනා සංඥාවන් ඇති කරන හිත පවතිනවා. එතකොට වේදනා සංඥාවන් නිරුද්ධ වෙනවා කියලා කියන්නේ සිත නිරුද්ධ වෙනවා. හරිද? එතකොට වේදනා සංඥාවමයි අපි හැම වෙලාවෙම දැනගන්නේ. එතකොට රූපේ නිසාම එකම වර රූපේ නිසාම නාම ධර්ම පහළ වෙලා නාම ධර්ම ටික ඒ මොහොතේම හිතින් දැනගන්නමින් ඉන්නේ. එකටම මේ ටික තියෙන්නේ. ඒ හින්දානේ රූපේ දැනගන්නවා කියන කර්මකට යන්නේ. නමුත් රූපේ දෙලිම දැනගන්නේ නැහැ. එතකොට ඇහත් රූපේ චක්කුණිය සිඳනා උපන්න කියන්නේ ඔන්න මේ පේන සටහන. ඇහත් රුපියල් දෙක වෙන් වෙනකොටම නැත්තම් මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොටම වේදනා සංඥා නිරුද්ධයි. එතකොට අපිට මෙච්චර කාලයක් මේ පෙර නොතිබී මේ හේතු ටික නිසාමයි මේ පේන බරක් වෙන්නේ හේතු නැති වුණොත් නැති වෙනවා කියන අදහස හුරු කළා නැහැ. අපිට හුරු අපේ හිරු වෙලා තියෙන හුරු කළා තියෙන තියෙන දේ දකින්නවා දැකපු දේ තියනවා කියන එක. ආශ්‍රව කියන්නේ ඔන්න ওই ටික ගෙවන්න. හරි. දකි තියෙන දේ දකිනවා දැකපු දේ තියෙනවා නෙමෙයි. පෙර නොතිබීම මේ හේතු ටික නිසාමයි මේ හේතු ටික හටගත්තම ගන්න තමයි පෙනෙන බව උපන්නේ. මේ හේතු ටික නිරුද්ධ වුණා කියන්නේ පෙන්න බව නිරුද්ධ වෙනවා කියන එක තහරවන්නයි ඕනේ. අහපු දේ තියෙනවා තියෙන මේ තියෙන දේ අහනවා අහපු දේ තියෙනවා කියන එක තමයි අපිට තියෙන ආශ්‍රය. පාස්ත්‍යක්ෂය කරනවා කියලා කියන්නේ තිබුණ එකක් අහනවා නෙමෙයි අහපු එක තියනවා නෙමෙයි මේ මේ කන ශබ්දයේ සොතෙන් මේ හේතු ගැනීම තමයි යහන බව උනේ ඒක නිරුද්ධ වෙනකොටම නිරුද්ධ එහෙම ගත්තාම අපි හරියට එළඹ සිටියොත් පැත්තකට වෙලා මේ ඇස් දෙක වහගෙන මෙහෙම හිටියොත් දැකපු අහපු කිසිම දෙයක් සිහි කරගන්න බැරි දවසක් ඒක. තේරුණාද? ඔකට තමයි ආදේශ උත්තර කියන්නේ ශුන්‍යෝගාමී. මේ ඇහැ ශුන්්‍යට යනවා. කන, නාසය, දිව, ශරීරය ශුන්‍ය හිස් ගෙවල් හැය. මේ වේ ආයේ මුකුත් නෑ අරමුණ. මේ හොයාගන්න සිහි කර යම් යම් ආකාරයට සිහි කරනවා නම් සිහි කරන කෙනාට සිහි කරන තමන්ගේ මනසම හසුයි. එදාට ඔක තමයි ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ. ලෝකේ ලෝක ලෝක ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ ලෝකේ ශුන්‍යට යන දැන් අපිට සීකන් පුළුවන් ලෝක කියලා යම් තා අනන්ත පරිමාණ ලෝකයක් කියලා යන සීකරන්න පුළුවන්. අපි මේ අපිට හම්බ වෙන දවසක් වෙනවා මේ ලෝකයේ කියලා සිහි කරන අපි අපේ මනසයි කියලා. ඒ හම්බ වෙන්නේ මේ නුවණ තිබුණොත් තමයි. මොකද දැන් මේ පේන දේ හැදුපේ සෝත විඤ්ඤාණ චක්කු විඤ්ඤාණ නිසා නම් පේන්නේ මේ හේතු තුනලා නැති වෙනකොටම නැති වෙනවනේ. නැති වෙනවා නම් අපි පැත්තකට ගිහිල්ලා අපිට ඇති බවට හම්බ වෙන්නේ මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාර. මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව නොදන්නා කම නිසා ඇති බවට පෙන්වන හිතෙන් උපදලා පෙන්වන දෙයක් අපිට මේ හම්බ වෙන්නේ. තේරුණාද කියන්නේ? දැන් අපි ශාලාව හෝ කුස්සිය දැක්ක දවල් දැක්කම ඇහැතුකේ චක්කුඤ්ඤ නිසා අපිට ඒ සතහන තේරුණා නම් ඇහැතුකේ දෙක නිරුද්ධ වෙනකොට මේ සතහන නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඒක එහෙ තියෙනවා කියලා තේරෙනවා නම් දකින්න මේ අවිද්‍යාවච්චය සංඛාර. මොකද්ද අවිද්‍යාවච්චය සංඛාර? අවිද්‍යාව මොකද්ද? හේතු ටික නිසාම පෙනෙන බව වෙලා හේතු නිරුද්ධ වෙනකොටම පෙනෙන බව පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන එක නුදන්නාකම. ඇති වෙච්ච අදහසක් තමයි දැකපු දේ තියෙනවා තියෙන දේ දකිනවා කියන එක. දැන් දැකපු දේ තියෙනවා කියන එක අවිද්‍යාවේ හටගත් අදහස. ඒ අදහස මුල් වෙලා තමයි සංකාරපච්ච විඥානයි. ඇති බවට අපි එක එක දේවල් දැනගන්නේ. එතකොට අපි කුටිය තියනවා, ගෙවල් තියනවා කියලා දැනගන්නේ සංකාර පත්‍ය විඥාන. කල්පනා කරපු දේ අවිද්‍යාවෙන් උපදපු දෙයක් අරඹය දැනගන්න දැන් නැතුව තියෙන දෙයක් අපි දැනගන්නවා නෙමෙයි විඥානේ මායාවක් කියන්නේ ඒකයි දැනගන්න දේ බොරුව. අපි දැනගන්න වෙලාවලක් නැහැ මම අර කියන්නේ අපි පොකුණකට ඉදුණාම ඔන්න ඉදුණු හිඳම ඡායාව පේනවා. අහකට යනකොටම ඒක නැති වෙනවා. දැන් අපි ওই ටික නොදැක්කොත් තිබුණුන් තමයි හටගත්තේ අහකට යනකොටම නැති වෙනවා කියලා නොදැක්කොත් හරිද අවිද්‍යාව කියන්නේ ඒ සිද්ධිය ඇත්ත නොදන්නව නොදන්නකොට අපිට හම්බ වෙනවා අවිද්‍යාවපච්ච සංකාර ඒ කියන්නේ අවිද්‍යාව කුල කල්පනාව අනිත් පැත්තට වෙනවා එතකොට තිබුණු දේ දැක්කේ දැකපු දේ තියෙනවා කියලායි අපිට අදහසක් හිතට හිතෙන්නේ එහෙම වෙන්න හේතුව මොකද්ද? හම්බ වෙන වෙලාවේ හේතුඵල ධර්ම නොදකින එක. උකුණට එපුණු හින්දාමයි ඡායාව වැටුනේ. තිබීම නැති වෙනකොටම ඡායාව නැති වෙනවා. නමුත් ඒකයි දැන් අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා. එකක් තමයි ඇත්ත නොපෙන්නනවා. මේ එපුණු හින්දාමයි පේන්නේ ඉදීම නැති වෙනකොටම නැති වෙනවා කියලා ඇත්ත පෙන්වන්නේ නැහැ. එතකොටම එබෙන් ඉස්සෙල්ලා තිබුණා ආපහු යනකොටත් ඒක තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඇත්ත නොපෙන්නනවා වරදක් වෙනවා. හරිද? මේ මිච්ඡාදිට්ඨිය. ඔන්න දැන් අපි හිතාගෙන ඉන්නවා දැකපු දේ තියනවා කියලා. එතකොට දැකපු දේ සිහි කරලා අපි එහෙ තියනවා කියලා දැනගන්නවා කියන්නේ සංකාරපච්චය විඥාන. අවිද්‍යාව හේතු නම් එහෙම දෙයක් තියනවා කියලා දැනගන්න. තියනවා කියන හැඟීම දෙන්න. ඒ හැඟීමෙන් උපද්දපු දැනගැනලක් තමයි සංකාරපච්චය. විඥාන පච්චනම් විඥාන හේතු වෙන ආපහු මේ පොකුණු ගාවට යනවා. තියෙන දේ බලන්න යතේ. ඔන්න ගියේ හින්දම ආපහු නාම රූප නාම රූප පච්ච ආයතන ආයතනේ පිළ ආයත ස්පර්ශ ආයතන. ඒගොල්ලෝ හින්දා කොහොම චක්‍රයක් වෙලා තියෙන්නේ අපිට. දැනට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි කිසිම දවසක දුකෙන් මිදෙන්නේ නැහැ. මේ පේන දේ අහකට යනකොට ආපහු දැකපු දේ මෙහි තියෙනවා කියන මට්ටමයි. දැකපු දේ සිහි කළා ඔබ වහන්සලාට ආපහු දැකපු දේ ගාවට යන්න පුළුවන් තරම් ඈ ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැහැ කියලා කෙටියෙන් මතක තබා ගන්න. හැබැයි මෙහෙම පුළුවන් නුවණ දැන් පොකු නැත්තේ එතකොට ඡායාව ඇති වුණා අහකට යනකොට නැති වුණා. ඡායාව බලන්න බැරි නෑ. නුවණින් පුළුවන් එයා දන්නවා මෙච්චර දැන් ඡායාවක් නෑ නමුත් ගිහිල්ලා ඉබුණාම ආපහු හට ගන්නවා කියලා දන්නවා. ඒ වගේ මේ මේ ධාතුනානත්වය ගැටුනහම නිබඳු සංඥාවක් පහළ වෙනවා. ඒකයි බුදුජානක දේශනා කළේ ධාතුනානත්වය නිසා සංඥා විඥානත්වයක් පහළ වෙනවා. සංඥා විඥානත්වය නිසා සංකප්පය විඥානත්වයක් පහළ වෙනවා. කිසිම වෙලාවක රූපය ආරම්භය අපි කල්පනා කරන්නේ නැහැ. ධාතු නානත්වය මත සංඥාව ඥානත්වය පහළ වෙන සංඥාව ඥානත්වය මත සංකප්පය ඥානත්වය කුටිය කියලා සාලාව කියලා මනුස්සයා කියලා ගහ කුල කියලා අපි කල්පනා කරනවා සංකප්පයගෙන අනත්ත්වය මත ඡන්දයගෙන අනත්ත්වයක් තියෙනවා. මේ කල්පනාවෙන අනත්ත්වය මත තණ්හාවගෙන අනත්ත්වයක් වෙනවා. එතකොට අපිට තණ්හාව නැති කරන්න පුළුවන් කමක් නැහැ සංකප්පය නැති කරන්න. සංකප්පය නැති කරන්න පුළුවන් කමක් නැහැ සංඥාව නැති කරන්න. සංඥාව නැති කරන්න පුළුවන් කමක් නැහැ ධාතු තේරුම් ගන්න. හරිද? එතකොට මේ ධාතු කියන්නේ මෙන්න මේකයි මේ ධාතු නානත්වය මත සංඥාව පාවෙන්නේ. මේ ධාතුන්ගේ නිරෝධය සංයාව නිරුද්ධ වෙනවා කියන නුවණක් තිබුණොත් තමයි සංකල්පනාවේ නිරෝධය අපිට තියෙන්නේ. ඒ වුණොත් තමයි තණ්හාවේ නිරෝධයක් අපිට හම්බෙන්නේ. එතකොට උපේවැය දකින්නවා කියනකොට ඒ ඒ ස්පර්ශ ආයතනයන් නිසා සෙනීම හැම වෙන හැටි ඒ ඒ ස්පර්ශ ආයතනය තියෙන නැති වෙන හැටි. දැන් මහා තණ්හාසංකේ සූත්‍රයෙන් පෙන්නන්නේ භූත මිදන්ත දෙක භූත මිදන්ත පජානත්. මහානි භූතේ භූතේ කියලා දන්නවද? හේතුන්ගෙන් හටගත් ඒ දේ හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනව කියලා දකියුද? ආහාර නිසා හටගත් දේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකියුද? ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකියුද? ඔච්චරමයි කියන්නේ. එතකොට යමක් පෙනෙනවයි කියන සිද්ධිය යම් යම් හේතුවක් නිසා නම් හටගන්නේ ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට පෙන්වයි කියන ධර්මතාවය නිරුද්ධ වෙන හැටි දකින්න. හරිද? එතකොට යම් යම් හේතුවක් නිසා ඇහිමක් වෙනවා නම් ඒ ඒ හේතු ටික නිරුද්ධන නිරෝධයෙන් ඇහිම වෙනවයි කියන එක දකින්න. ඔය සිද්ධිය පේනවා ඉබේම මේ මායාකාරී බව අල්ලගත්තු. ඒ කියන්නේ දැනුත් අපි ඊට පස්සේ අපිට කෙටි නුවණක් අපි තියාගන්න පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධමයි. නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙන බව මෙච්චර කල නොදන්නාකම මත දැකපු දේ තියෙනවා කියලා මනෝමය විඥාණයෙන් තමයි අපිට සිහි කළ දෙන්නේ. මේ ඇති බවට සිහි කරන මේ හැම දෙයක්ම හිතින් උපදව මේ හැම දෙයක්ම ගෙවෙන්න මුලාව. එහෙම වුණොත් අපිට කලින් උපන්න ලෝකෙ නිරුද්ධ වෙනවා. ආපහු ලෝකේ තමයි ඉපදිලා නැහැ. Nirodhe අපිට හසු වෙනවා. ඈ අපි දන්නවා හේතු කරනාම හට ගන්නවා හට ගන්න එකද හේතු නැතිව නැති ඔන්න ඔය වගේ මේ ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දකින්නයි ඕන කියන තැන ඉන්න තබා ගන්න. හරිද? එතකොට කල්යාණ මිත්‍රාසුර තියෙනවා. කලින් කල සම්බන්ධ වෙලා කල්යාණ මිත්‍රයන් හම්බෙලා ස්වාමීන් වහන්සේ කොහොමද මේ කොහොමද කියලා හඳුනගෙන ගන්න ඕනේ. දොය සීලය බොහොම ආරක්ෂා කරගන්න මේ කාලෙදී. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීදියෙන් යුක්ත වෙන්න. ඒක දස කතා වස්තු උත්සාහයකින් තොරව අහන්න පුළුවන් පස්සයක් වෙනවා. ඒකට කලින් කල එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. මෙච්චක ස්කන්ධ කුංජ වේදනා ඔන්න ඔය ධර්මතා පහ තියෙනවා. දැන් කරන්න ඕනේ මොකද්ද කියලා තියෙනවා. දැන් මෙහෙම තියාගෙන දැන් කරන්න ඕනේ රාගාදී අරමුණක් හම්බ වෙනකොට අසුභේ වඩලා රාගය දුරු කරනවා. රාගය දුරු කිරීමට අසුභේ වඩනවා. ද්වේෂය දුරු කරන්න මෛත්‍රී භාවනාව කරනවා. අමනාපයක් අකමැත්තක් આવොත් ඒක දුරු වෙන්න හැම වෙලාවෙම නීවරණ මේ උපදින කෙලෙස් ධර්ම බල බල සහින්න. දැන් මේ දැනුම පැත්තකින් තියාගෙන ඉන්නවා. මොකද දැන් මේ කිව්වට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙනවා පේන දේ කියවට පේන්නේ දැන් දන්නවා මෙන්න මේ දේ කරගන්න ඕන කියලා දන්නවා. මේ ටික තමයි සම්පතේ තියාගෙන දැන් කරනවා වෙන එකක්. මොකද්ද? රාගය දුරු කිරීමට අතුබේ වඩන්න, දේශය දුරු කිරීමටමයි මේ මෛත්‍රිය වඩන්න, විතරක දුරු කරන්න ආනාපාන සතිය වඩන්න, අස්මිමානය දුරු කරන්න අනිත්‍ය සංඥාව වඩන්න. මෙන්න මේ හතර මාරු මාරුට කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ ටික කරන්නේ ඇයි කියලා දන්නවා. මේ මේ දැනුමේ යුක්ත මේක කරනකොට ඉබේ මේ නෝන මොකදනවා. දැන් දන්න ස්කන්ධයන් යුදේ වෙයි. මේ දන්න දේ පේන්නේ නැති කමයි දෝෂේ තියෙන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පේන්නේ. මේ හේතු නිසා හටග මේ හේතු නිසාම මේ ධර්ම හටගත හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා ඇති බව සහ නැති බව පේන්නේ. නොපෙනෙන්නේ නීවරණ ධර්ම වෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙන තමයි මේ ධර්මතා හතර බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මේ ධර්මතා පහ පිළිතන් නැතුව මේ කාරණා මොකද කියලා දැනගන්න නැතුව මේ ධර්මතා හතර වැඩිවට වැඩක් නැහැ. එතකොට ඔන්න දැන් හතර ඉරියව්වෙම තමන්ගේ මනස දිහා බලාගෙන රැකගෙන රාගාදී අරමුණකව ඒ රාගය දුරු කරන්න බලන්න. මයි අමනාපයක් අකමැත්තක් ආවොත් ඒක දුරු කරන්න මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී භාවනාව කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් කෙරේ අමනාපයක් අකමැත්තක් කෙනකොට ඒ අමනාපය දුරු වෙන විදිහට බලනවා. අපි කියමු බුදුරජාණන් දේශනා කරන මාන සුවල්ප මාත්‍රු හරි ගුණයක් දෙනවා. ඒ ගුණයට අකලසේ කරන්න කියනවා. ඒ පුද්ගලයා කෙරේ තියෙන අමනාපය අකමැත්ත කරන්නේ මෙහෙම වැරද්දක් කළාට අනේ මෙන්න මේකන හොඳයි නේද? මෙන්න මේ ටික හොඳ නේද? මේ කොහොමද මට උපකාර කරලා තියෙනවා නේද? කියලා තේ කරන්න කියනවා. මෛත්‍රී භාවනාව කරනවා. ඊට පස්සේ සති නිමිති වෙස් තබාගෙන ආස්වාද ප්‍රස්වාදයට සිහියෙන් ඉන්න ආනාපාන සතිය. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ එහෙම ආනාපාන සතිය සිහියෙන් ඉඳින්නේ හිතේ උපදින උපදින උපදින හැම විචාරකයකම අනිත්‍ය වඩන්න. ඈ අපි අර කියන දැන් නොයෙක් නොයෙක් නොයෙක් දේවල් තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා සිහි වෙන ඒවා අනිත්‍ය බල බල ඒ ධර්මතාවයේ අනිත්‍ය නැත්නම් මේක මනෝ ස්පර්ශයෙන් දාතකට ගන්න නැති කියලා උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බල බල ආනාපාන සතිය වඩන. ආනාපාන සතිය වඩ වඩ විතරකයන්ගේ අනිත්‍ය බල. මේ දෙක කර කර ඉන්නවා. ඉන්නකොට දැඩි රාග ආදී අරමුණක් ඇති වුණොත් මේම කළාම දුර වෙන්නේ නැත්නම් මේ දෙක නතර කළා හොඳට අසුභ භාවනා කරනවා. අසුභයේ වඩනවා. අසුභයේ වඩලා ඒ Tamanta ඒ රාග ආදී අරමුණ නිරුද්ධ වුණා කියලා දැනගත්තට පස්සේ ආපහු සති නිමිති සිත් තබලා ආනාපාන සතිය වඩන්නේ උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බල. ආයෙත් අකමැත්තක් අමනාපයක් කවුරු හරි කෙනෙක් આવුත් අර දෙක නතර කරලා ඒ අමනාපය දුර වෙන විදිහට බලනවා බලලා ආපහු සතිනෙමි තීර තබාගෙන ආනාපාන සතිය වඩනවා වඩමින් අර විදිහට බලනවා එතකොට ඒකෙ පෙන්වන්නේ චිත්ත උපාදේ දක්ෂ වෙන්න කියනවා හිත හිත උපදින කර්මයට අග්‍රව දක්ෂ වෙනවා හිත උපදින කර්මයට දක්ෂ වෙනවායි කියලා කියන්නේ ඔය විතරක හඳුනා ගන්න ඈ අනිත්‍ය සංඥාව වඩනකොට මේ සුකුම විතරයන් ගැන අපිට අවධානය තියෙනවා. දැන් අපි කියන සති මෙත් හිත තබාගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනකොට එක එක දේවල් වලට අපිට සති නිමිත්තෙන් අදහසක් ගැන එක එක දේවල් කියනවානේ. සිහි වෙනකොට අපි අනිත්‍ය සංඥාව වඩනවා. අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? දැන් උදේ වේ ගන්නා නෝන යට තියෙනවානේ. ඒ නෝන සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දැන් අපිට උන ශාලාව තිබුණා කියන්නේ ටක්ගල් අපි අර සම්මාදිට්ඨිය සිහි කරනවා. ඒ කියන්නේ ඇහත් රූපයත් එක්ක ගැටුණු වෙලාවේදී ඒ හේතු ටික නිසා තිබුණා නම් හේතු ටික නැති වෙනකොට නැති වුණා. දැන් මේ සිහි වෙන එක එතන නෑ නේද? දැන් මේ සිහි වෙන මානස ධර්මාරම්මනත් නිසා ඒ කියන්නේ හිතටම සිහි වෙන අදහසක් නේද? මේ හේතු නැතිනකොට මේක නැති වෙනව නේද? කියලා අර සම්මාදිට්ඨිය උපදින විදිහටමයි සම්මා සංකප්පේ පවත්තක්. එතකොට එතන එහෙ තියෙද්දි මේ හිතෙන කියන්නේ දකින්නවා විතරක් නෙමෙයි. එහෙම වෙන්නේ ශාලාව එහෙ ඇත්තටම තියෙනවා. නමුත් ශාලාව ගැන සිහි වෙන අදහස දැන් අනිත් කියයි එහෙම නෙමෙයි. වෙන්නේ දැන් සම්මාදිට්ඨියට අනුව දැන් අපි දැක්කනේ සම්මාදිට්ඨිය කියලා අපි ස්කන්ධයෙන් උදේලා ආවනේ. යම් හේතු ගැටීම නිසා හටගත්ත නම් හේතු නැතිව නැති වෙනවා. ඒ බව නොදන්නා කම නිසා එහි ඇති බවට සිහි කරනකොට මේ ඇති වෙච්ච දේ නැති වෙනවා මේක බොරුවක් කියන එක සිහි කරන්නේ අර සම්මාදිට්ඨිය සිහි කරලා. ඒ කියන්නේ එයා අතීතයට ගිහිල්ලා විදර්ශනා අතීතේ නෙමෙයි වර්තමානයේ හසු වෙනවා මේ හසු වෙන හසු කරගන්න අමාරුයි අතීතයට ගිහිල්ලා. ඒ කියන්නේ දකින වෙලාවේදී තහස්සුකත් චක්කුඤ්ඤය කියන තුන් දෙනා නිසා ශාලාව කෙවුණා නම් ඒ හේතු නැති වෙනකොට නැති වුණා ධර්මයේ පහළ වෙන්නේ එහෙ තියෙනවා කියලා මෙහෙ නේද පහළ වෙන්නේ. හඳුනා ගන්නවා තමා තුළයි මේ ධර්මතාවය පහළ වෙන්නේ. නේද ස්පර්ශ නැතිනෝ නැතිනෝ කියලා. ওই විදිහට ඔහොම බලනකොට බලනකොට බලනකොට බහැර තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියන ධර්මතාව ටික දුර වෙනකොට බහැර ආයතනෙන් හිත මිදෙනකොට ආධ්‍යාත්මික ධර්ම ප්‍රකට වෙනවා. මේ වගේම දැන් ශාලාව තියෙනවා කියලා අපිට නැතිදී ඇති හැටිට පේන සිද්ධියක් වෙනවනේ. ඒ වගේම තමයි ඒ මෝඩකම දුර වෙනකොට මේ මම ඉන්නවා කියන මෙතනද නැති දේ ඇති හැටියට පෙනෙන බවක් තියෙනවා. එතකොට මේ තමන් ඉන්නවා කියන හැඟීමද දැන් මෙහෙම දකිනකොටම දැකපු සිද්ධිය ඈත් රූපේ චක්කු විඤ්ඤාණ නිරුද්ධව නිරුද්ධ ඇස් දෙක වහගෙන ඉන්නකොට අපිට මම ඉන්නවා කියන හැඟීම එනකොට මේ ධර්මතාවයේ මම කියන හැඟීම සීවෙන අවස්ථාවේදී දැකපු දෙ මෙහෙම නැහැ. කියලා ආධ්‍යාත්මික ධර්මයන්ගේ පැත්ත තමන්ට පෙන්නනවා. ඒකයි ආධ්‍යාත්ම බාහිර කියන මේ දෙපැත්තෙන්ම අතහැරුණාම අපිට නියම ප්‍රතිපදාවේ මාස පිළිතර. ඉස්සෙල්ලා එකපාරට අතහැරෙන්නේ බැහැර. එතකොට දැන් කරන්න ඕන දේ තමයි සති නිමිති හිත තබාගෙන ආනාපාන සතිය වඩන්න උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන්න. විතරක හම්බ වෙනවා තුන් විදිහකට අපිට අනිත්‍ය බලන්න ඕනේ. ඉස්සෙල්ලා රළු වශයෙන් තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා එක එක එක එක දේවල්. ඒ කියන්නේ දැන් අපි අර හිතේ හිතේ කතා කරන දේවල් ඕව සිහි වෙනකොට ඒව අනිත්‍ය බල බල බල බල ආනාපාන සතිය වඩනකොට රළු විතර්ක අඩු වෙනවා. හරිද? අඩු වෙනකොට සංඥාමය විතර්ක අපිට පහළ වෙනවා. සංඥාමය විතර්ක කියන්නේ අර වගේ ගෙවල් දොරවල් කියලා පඤ්ඤප්ති හෝ සිහි කිරීම දෙන්නේ නමුත් මේ වටපිටාව තියෙනවා, දැකපු දේවල් තියෙනවා. දැන් මෙහෙම ඇස් දෙක වහගත්තාම මේ වටපිටාව තියෙනවා කියලා තේරෙනවනේ. මේද හිතේ පහළන විතර්ක මේ තියෙන වටපිටාව නෙමෙයි හිතෙන්ම උපද්දපු සිව් විතර්කතේ ඒ කියන්නේ බලන්න පුළුවන් ඒකත් අනිත්‍ය වලනකොට තමයි මේ තමන් ඉන්නවා තමන්ගේ මූණ මේ මේ පේන වටපිටාව ඒ විතර්ක වලත් අනිත්‍ය බලවහම බලන්න පුළුවන් සම්පූර්ණ දක්ෂ බවතාවක් තමයි නිවර්ණයෙන් හිත නිදෙන්නේ නිවර්ණයෙන් හිත නිදනවා කියන්නේ මේ කයෙන් හිත නිදෙනවා දැනට මේ අපිට මේ රූපය මේ මගේ මූණ මේ ඉස්සරහ මේ පිටිපස්ස කියලා තියෙනවා මේද නිවර මේද ස්පර්ශයකට සාපේක්ෂව මේ තීරණය කළා මේ ඒ නිසා මේ පුද්ගල භාවයකින්මයි අපි මේ කයි විඥානය දැඳලා තියෙන්නේ මේ විඥානයට එහෙම අත්දකින්නේ නැහැ යථාර්ථය කියන්නේ සබතර නිකම් දුකේ චිත්තම් කියන දෙන්නට ගත්තාම එහෙම නැහැ හොඳට ඔක වරණකොට තේරෙයි අපිට මේ මම ඉන්නවා කියන කර්මම තමයි ලොකුම ප්‍රශ්නේ. එතකොට ඒක අමාරුවක් නෑ දැනට ඕනේ උපදින උපදින සිතුවිලි විතර්කවල අනිත්‍ය බල බල බල බල බල බල යන්න කලු කලු විතර්ක අතහැරනකොට සියුම් විතර්ක එදාට අර මට්ටමට රගුලා පේනවා ඒක එතකොට මෙහෙම මෙහෙම මෙහෙම යනකොට Tamanට හොඳට හසු වෙනවා මේ තමන් ඉන්නවා කියලා පේන දේද මට දැන් කුස්සිය කියලා තේරෙන දේ මට මාව සිහි කරගන්න පුළුවන් කියලා හම්බ වෙන දේ දෙකම එකයි. අපිට මින්මත් නැහැ අපිට අපිව සිහි කරගන්න පුළුවන් කොහොමද තමන් තමන්නම් මේ තමන්නම් තමන්ව කොහොමද සිහි කරන්නේ අපි දැන් මම කියලා හිතන්නේ මේ රූපේ නම් රූපේ කොහොමද හිතට උබා ගන්න එක අපි සිහි කරන්නේ අපේ විතර්කයක්. ඒ විතර්කයට මේ රැවටිලා තියෙන්නේ. මං අහන්නේ කොහොමද Tamanට Tamanව හීනෙන් පේන්නේ? හීනෙන් පේන්න පුළුවන්ද Tamanට? මේ රූපය නම් Taman කොහොමද හීනෙන් පේන්නේ? තේරෙන්නේ නැද්ද වගේ? ඉතින් ඕගොල්ලෝ මමයි කියලා හිතන්නේ මේ රූපේ නම් ওই රූපේ හීනෙන් පේන්න පුළුවන්ද ඕගොල්ලන්ට මේ හිතට පේන්න පුළුවන්ද? ඔය කොහොමද ඇහැට හැම බලන්න පුළුවන්ද? බෑ. එතකොට මේ රූපේ නම් මම දැන් හම්බ වෙනවයි කියලා මේ හිතාගෙන අපි මේ රූපේ නම කියලා. එහෙමනම් අපිට හීනෙන් පේන්න බෑ රූපේ. මම ඇතුලේ මම පේනවද? දැන් මේ මම කියන රූපය ඇතුලේ හිත තියෙන්නේ. දැන් ගේ ඇතුලේ ඉඳගෙන ගේ බලන්න පුළුවන්ද? ගේ ගේ එළියට ගියාම අපිට ගේ පේනවද? මේක ඇතුලේ ඉඳගෙන මේක පේනවද? පේන්න පුළුවන්ද? <laughs> ඒ වගේ දැන් ඒකේ මම කිව්වේ අපි දැන් මේ මම කියලා මේ කයට බැඳගෙන මේ හිතන විලාසෙත් හම්බෙන්නේ හිතමයි. ඔය හීනෙන් පේන තැනමයි මේ තියෙන්නේ. දැනුත් පරිහරණය කරන තීනෙන් පරිහරණය කරන එකම සිද්ධිය. ඔය ටික හිස් වුණාම මේ රූපේ සම්පූර්ණ බහැර අවිඥානික වස්තුවක් බව හොද්දට ප්‍රකටයි. දැන් මේ මම කියන හැඟීමෙන් හැඟීම සිහි කරගෙන මේ හිතෙන් මේ කයයි දැන් මේ සිහි කරගෙන ඉන්නේ කියලා හිතාගෙන දැන් අපි කරන දේ කුස්සිය කියලා සිහි කරගෙන ඊගාව හිතෙන් මේ සිහි කෙරුවේ අරහේ තියෙන එකයි කියලා ගලප ගන්නවනේ අපි දැන් තේරෙනවද? ওই සිද්ධිය කරගෙනයි මේ ඉන්නේ. නාම රූප පත්‍ය විඥානම් කියන්නේ විඥානේ මායාවක් කියන නාම ධර්ම සීකල රූපයකට ඇඳගෙන මේ දෙකම එකතු කරලා මේ අදාගෙන ඉන්නේ. දැන් අරිබුද්ධ ගෙදරින් ඥානේ. දැන් අම්මා සී කරන්න පුළුවන්. දැන් අම්මා සී කරනවා කියලා මොකද්ද ඔය කළේ? අර ෆ්‍රිජ් එක අරපු වෙලාවේ ලයිට් එළිය සී කළා වගේ සිද්ධියක් ඔය කළේ. ඇහැට දැකපු අවස්ථාවේ තිබුණු ඒ චක්කු විඥානේ උපන්න අවස්ථාව සී කරගත්තා ඔය. දැන් වහන්සේමයි දැන් ওই සිහි කරන්නේ මනස. දැන් ඒ උත්තර සිද්ධිය නොදන්නාකම නිසා ඇත්ත. දැන් මේ මනෝ සම්පස්තිය නිසා මේ අදහසක් ඇති වුණේ කියන එක නොදන්න නිසා දැන් gedara සිහිලා අම්මා සිහි වුණා කියලා ඔය හිතාගෙන ඉන්නේ. නමුත් කලේ තමන්ගේම මනස තමන් සිහි කරපිය. මේ කලේ ඔය සිද්ධියමයි අපි මෙහෙම දකිනකොටම taggaladeni අපිට ආශ්‍රය කරනවා මම කියන හැඟීම තියෙනවා. අර අම්මා සිහි කරන්න කියලා හිතාගත්තා වගේ මේ මේ මේ රූපේ තමයි මේ දැන සිහි කරගත්තේ දැනගත්තේ කියලා මේ හිතාගෙන ඉන්නේ. අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ හිතවත්. එක තප්පරයකට බහැරකට ගිහිල්ලා නැහැ හිතම අතුරු කරන්නේ. නිදාගත්තත් අවදියෙන් හිටියත් හැම වෙලාවෙම හිතම තමයි. ওই බව ප්‍රකට කරගත්තොත් අපි රූපෙ මිදෙන්නේ ඉබේම. කබලික ආහාර මිදෙන්නේ ඉබේම. අනාගාමී කියන්නේ. හිතම ඇතුළු කරන්නේ. එතකොට මේ දේ අපිට ටිකක් ප්‍රකට වෙනවා නිවරණ ධර්ම දුරුණා. නිවරණ දුරුණා විදියම මේ ධර්මයේ ජීවෙන්නේ. අපේ හම්බුනේ නිවරණ ධර්ම හටගන්නේ රූපයක් මුල් වෙලාමද? දැන් රූපය මුල් වෙලාමයි නිවරණ ධර්ම හටගන්නේ ගොඩක්. මොකද ඒකයි නිවරණ ධර්ම උරම් භාගයමයි කියලා කියන්නේ. මොකද කාමරාගය කියන එක තියෙන්නේ ඒ මතම. මොකද රූපයට බැසගන්න එක මතමයි ඒ හටගෙන නිරුද්ධ වෙන දේ පේන්නේ ඒ නිසාමයි විතර්ක තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියන කම මතමයි විතර්ක. එතකොට ඒ මතමයි පටිගය කියන එක. රූපය මුල් කරගෙනමයි මේ ආවරණය ධර්ම පහ මොකද මේ ඒ නිසායි හෝරම් භාගය කියන්නේ යට දිසා රූපයටම නඹුරු කරනවා මේ සංයෝජන පහෙන් කරන්නේ රූපයට ආවරණය කරනවා ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ වෙන මොකුත් නෙමෙයි. නීවරණ කියන්නේ මොනවා හරි දෙයක් හම්බ වෙනකොට අපි කියමු මේ දේ හම්බ වෙනකොට ටග්ගාලා මෙතනින්ම ඉපදිලා මෙතනින්ම පෙනේ හිටිනවා මේ දේ පෙන්වන්නේ අපි ඔන්න ඒක දැනගෙන මේක දැනගත්ත කියලා නිකයි ආපහු මේක දැකනකොට ටග්ගාලා ඇහැට මේ පවතින සිද්ධාන්තය මොකද කියලා දැනගෙන ටග්ගාලා අපි කියමු කෝපේ කියන අදහස දී කරනවා සිහි කරපෙක දැනගෙන නිකන් ඉන්න මෙතන සිද්ධිය අහු වෙනවා. එතකොට නිරුද්ධ වෙනවා අහු වෙන්නේ අපිට. තේන දේ නිරුද්ධ වෙනවා කියලා අහු වෙන්නේ. අපම එහෙම දකිනකොට සමාහිත කියලා ටක් ගාලා සිහි කරන සිහි කරන එක අපි දැනගන්නවා මේ ස්පර්ශය නිරුද්ධ වෙන සිද්ධිය අහු වෙන්නේ අපිට. හැම වෙලාවෙම පවතින දේ අහු වෙන්නේ මනස තුලින්ම උපදිලා ඒ සිතෙන්ම උපන්න දේ සිතටම ආවර්ණයක් වෙනවා. හැම වෙලාවෙම හිත නැමැති කෝෂය ඇතුළේ ඉන්නේ අවිද්‍යාව ඇතුළේ ඉන්නේ. වර්ත පිට පේන්නව නෑ අපිට. ඕනද දැන් මෙහෙම ගත්තාම ධිට්ඨිය කියලා සිහි වෙනවා සිහි වෙන එකම අපිට අග්ගල ඇතුළු වෙනවා එතකොට මේ පේන සිද්ධියේ නිරුද්ධ වෙනවා ඒක මේක අතහැරනවා වෙන එකක් උපදිනවා දෙක එකට වෙන්නේ අපිට ඕනම දෙයක් අපිට තේරෙනවා කියලා කියන්නේ හිතින්ම උපදපු දෙයක් අග්ගල එක ඉතින් නීවරණ කියන එකෙන් කියන්නේ ඒකයි ආවරණීය ධර්ම කියලා කියන්නේ මනසෙන්ම ඉපදිලා මනසම ආවරණය කරනවා ඕනම දෙයක් හම්බ වෙනවා ටග්ගල හිතෙන්ම උපද්දන උපද්දපු දේ හිතම ඇතුළු කරනවා එතකොට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධාන්තය මොකද්ද කියලා පේන්නේ. පෙන්වන්නේ අපිට. චක්කු විඤ්ඤාණ ඉපද නිරුද්ධ වෙනකොටම ඨග්ගාලා හිතෙන් එකක් උපදිනවා ඒක දැනගන්න. චක්කු විඤ්ඤාණ අවස්ථාවේ සිදුවෙච්ච සිද්ධිය මොකද්ද කියන එක පෙන්වන්නේ. පේන්නේ අපිට. ඕකමයි නීවරණ කියන්නේ. ඉතින් කැමැත්තක් වශයෙන් හෝ උපදින්න පුළුවන්. අපි කියමුකෝ අකමැත්තක් වශයෙන් උපදින්න පුළුවන්. විතර්ක වශයෙන් ඒ කියන්නේ මේක දුර වෙනකොට තව එකක් උපදිනවා. තව එකක් නිවිදෙනු තව එකක් උපදිනවා කියන මේ වේගවත් බවද ආවර්ණීය ධර්මයක් වෙන්න පුළුවන්. මේවා කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද කියන්නේ එක්කෝ මේක දුර වෙනකොට නිදිමත ගතියයි කියන ධර්මතාවයෙන් එකක් ඉපදිලා වෙන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් මේ ධර්මතාවයේ යථා ස්වභාවය ප්‍රකට නොවුණු බවම මේ වෙන්න පුළුවන්. කියන නීවරණ ධර්මතාව පහ කියන්නේ ඕක. මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඔය පහ අපි ගාව දුරුයි කියලා කියන්නේ හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා. මේ වෙච්ච දේ පේනවා මොකක්ද කියන්නේ. ඉතින් ඒක දුරු කරන්න නම් අන අර ටික තියෙන්න ඕනේ. මොකද්ද? රාගය දුරු කරන්න අසුභය, ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය, විතරක දුරු කරන්න ආනාපාන සතිය, අස්මිමානය දුරු කරන්න අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව කියනකොට මොනවා හරි දෙයක් අනිත්‍ය නෙමෙයි. අර උපදින උපදින උපදින සියලුම අදහස් වල අනිත්‍ය තමන් තුළම ඉපදලා තමන් තුළම නිරුද්ධුනා කියන දැනට මෙහෙම රළු වශයෙන් ගන්න දැන් gedara කියලා සිහි වුණොත් ඒ කියන්නේ බහැර අරන්නේ විඥානේ පිටන් දෙන්න එපා ඒකයි කරන්න ඕනේ බහැර අරන්නේ කියලා කියන්නේ gedara කියලා සිහි වුණොත් gedara කියලා සිහි වුණේද තමන්ටම නේද මනසටම නේද මේ සිහි විචිතේ මනස තුළම නැති වෙනව නේද කියලා බලනවා ආනාපාන සතිය වල දැන් යාළුවෙක් කියලා දිනුනවා කියන්නේ යාළුවා කියලා සිහි කරගත්තේ මෙතනින්මනේ නැත්නම් මෙතෙන්ටමනේ සිහි වුනේ. මෙතන සිහි වෙච්ච දේ කොහොමද බහැරට ඇති වෙන්නේ? මේ තමාතුළු මේක නැති වෙනව නේද? කියලා සිහි වෙන සිහි වෙන දේ තමන් තුළම හටගෙන නිරුද්ධ වෙනවා කියන අදහස ගන්නවා බහැර දෙයක් සිහි වුණා කියලා මෙච්චර කල් දැකපු තැනින් අවසන් කරන්නේ ඔබ තමයි විතර්කයන්ගේ අනිත්‍ය බලනවා කියන්නේ. තේරෙනවද? ඔය නුවණ ආවහම මොහු කරනකොට තමයි හොඳට තේරෙන්නේ තමන්ට තමන්ව සිහි වෙනකොට මේ සිහි වුණත් මනසම නේද කොහොමද හිතට මේ රූපයක් සිහි කරන්නේ? හිතට පුළුවන් සිතුවිලි සිහි කරන මිසක පටිආපෝ තේජෝ වායෝ කියන ධාතුව එතනම තිබිලා ඒ හේතු නැතිනොට ඒකම නිරුද්ධ වෙනවා මිසක ඒක මේ පැත්තට ඉන්නේ නැහැ. හේතුඵල ධර්ම බලන්න දුන්නේ ඒ නිකන්. ආහාර නිසා හටගත්ත රූපය ආහාරය නැති වෙනකොට නැති වෙනවා මිසක ඒ රූපය මේ නිසා වෙන ධර්මයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් රූපය නිසා සංඥාවක් පහළ වෙන්න පුළුවන්. මේ පහළ වෙන සංඥාව රූපයේ හෝ රූපයේ ඇතිවෙච්ච ධර්මතාවය නෙමෙයි. මේ රූපෙට මුකුත් කරන්න බෑ කියන එකක් කියනවා අනාත්මයි කියලා. මම රූපය ආරම්භය සංඥාවක් ඇති කරගත්තා කියලා රූපය මෙහෙම කරන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා කිව්වට මේ රූපෙට මට මුකුත් කරන්න බෑ කියන එකක් කියනවා. මොකද රූපයේ ආහාර නිසා කියලා තියෙන ආහාර නැතිව නැති වෙනවා. කියන එකෙන් කියනවා මේ හේතු නිසා හටගත්ත ඵලයේ ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා මිසක මම ඒකට කැමැත්තක් ඇති වුණත් අකමැත්තක් ඇති වුණත් අකමැත්තක් ඇති වුණොත් දුරු කරන්නවත් කැමැත්තක් ඇති වුණොත් තියාගන්නවත් බෑ කියන එක කියනවා. එතකොට ස්පර්ශ නිසා වේදනා සංඥා හටගatti කියන එකෙන් කියනවා ඒත් එහෙම ස්පර්ශ නිසා හටගatti ස්පර්ශ නැතිවෙකොට නැති වෙනවා. ඒකට තියාගන්න කැමැති වුණත් මේ අයින් කරන්න කැමති වුණත් කරන්න බෑ. අනාත්මයි කියන්නේ ඒක. ඔන්න ඔය ටික දැනට සමාධිය මාරුට කරන්න. තව ඕනනම් මේ පුස්තකාලයට ගිහින් මේගිය සූත්‍රය තව ටිකක් උඩට බලා ගන්න. හරිද බලා ගන්න උදේවැය දන්නා නුවණ කියන තැන විතරක් නිවැරදිව තියාගන්න ඒ ඇති. මහානේ නුඹට මේ ස්පර්ශ ආයතන දුජන හදේශන කරන මහානේ මේ ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම යමක් නොදන්නේ නම් ඔහු මේ ශාසනය බහැරුවිය වෙයි. කියලා ස්පර්ශ ආයතනේ ඇතිවීම නැතිවීම කොහොමද කියලා දෙන්නේ මොන විදිහට? ඇයි එතකොට එතන ඉන්නවා හාමුදුරුවෝ ස්වාමීනි මම නැසුණා වෙනවා කියනවා. ඇයි කියනවා මම ස්පර්ශ ආයතනෙන් ගැටවීම නැතිවීම දන්නේ නැහැ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි ඇස නිසා රූප නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා කියලා දකිවද කියලා. ඔව් කියනවා. ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශය කියලා දකිවද කියලා. ඔව් කියනවා. ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා. ස්පර්ශ නැතිනකොට ස්පර්ශ නිරුද්ධ නිරුද්ධ නැහැ කියලා දකිවද කියලා අහනවා වේදනා. ඔව් කියනවා. අනිත් පැත්තට අහනවා ඇහැ නැතිනො රූප නැතිනො චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙනවා කියලා දකිවද කියලා අහනවා. ඕකේ. එතකොට ඒ තුන් දෙනාගේ නැතිවීම ස්පර්ශ නැතින එක දැකියු කියලා මේ වගේ මේ ආයතනයන්ගේ උදේ වේදයක පෙන්වන ඔය විදිහට. එතකොට මොකද ආයතනයන්ගේ උදේ වේ දකින්නවා කියලා පෙන්වන්නේ අපි ලෝකය කියලා අපිට හම්බෙලා තියෙන්නේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන මේ සිද්ධි ටික තමයි ලෝකය කියලා අපිට හම්බෙලා තියෙන්නේ. දකින්න, පෙනෙන, ඇහෙන, දැනෙන දේවල් ඇති බවට හම්බෙන එක තමයි අපි ලෝකේ තියෙනවා, ලෝකේ පවතිනවා, ලෝකේ ජීවත් වෙනවා කියලා එකකට හම්බ වෙන්නේ. එතකොට මේ ඒ ඒ හේතු විරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙනවා. ඈ ලෝකෙ ක්ෂය වෙනවා, වැය වෙනවා. ක්ෂය වෙන ලෝකෙ ක්ෂය වෙනවා, වැය වෙන ලෝකෙ වැය වෙනවා, නිරුද්ධ වෙන දේ නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ. ඒ නිසා ඇති බවටම අරගෙන මේ දුක් විඳින්නේ අපි. ඈ ලෝක නිරෝධය දැක් දැක්වහම ඒක බුදුරජාණන් දේශනා කරන ලෝකේ ඇතිවීම දකින්න කෙනා ලෝකේ නැහැ කියන්නේ. ලෝක නිරෝධය දකින්න කෙනා ලෝකේ තියෙනවා කියන්නේ. ලෝකයේ ඇතිවීම දකින කෙනා නෑ කියන්නේ නෑ. ලෝක නිරෝධය දකින කෙනා තියෙනවා කියන්නේ. ලෝකේ පවතිනවා කියලා කියන්නේ දුක පවතිනවා. ලෝක නිරෝධය කියලා කියන්නේ මොකද්ද? දුකේ නිරෝධය. ජරා මරණ දුක වල දුක් දුම්නස් වල නිරෝධය. ඒ නිසා ලෝක නිරෝධය සාත් කරගන්නයි තියෙන්නේ. අන්තිමට මෙහෙම ගියාම වෙන්නේ දැන් අපි නිකම් මේ පේනවා කියන සිද්ධිය ගන්නකො වර්තමානයේක මෙන්න මේ අරමුණ විතරක්ම ඉතුරු වෙලා මෙච්චර කල් තිබුණු මේ හැම සිද්ධියකම Nirodhe Satya. එහෙම දේවල් නැහැ. ඇත්තේ දැන් අපි අපිට දුක් විඳින දරුවෝ නැති වෙලා නොයෙක් නොයෙක් පණිට ඇවිල්ලා දුක් විඳින්න පුළුවන් සිද්ධාන්තයන් තියෙනවනම් ලෝකෙ කොයි හරි තියෙනවද? මේ ඔක්කොම ශුන්‍යට යනවා. එහෙම දේවල් තියෙනව නෙමෙයි. ඕන කවුරු හරි ඇවිල්ලා අහවලා විද වෙලා කියලා හම්බුණා මේ ඒ සබ්ද රූපයේ හටගත්ත එක නිරුද්ධ වෙන එක ප්‍රකට වෙනවා මිසක අඬන්න බැවෙන්න චිත්‍රයක් නෑ අපිට. ආ හවලලට වෙලා කියලා අඬන්න චිත්‍රයක් නෑ අපිට. ආපහු දන්නවා ඒ ධාතුනාලත්වයේ ගැටෙනකොට මෙහෙම රූපතා මෙහෙම සංඥා පහළ වෙනවා. ලෝකයා මෙබඳු තැනකට මෙහෙම විවහාර කරනවත් කියලා දන්නවා. මෙසක දුක් වෙන තියෙන හේතු ටික නෑ. ඒක අන්තිමට මේ එකම සංඥාවක් පවතිනවා අනිත් හැමතැනක එක්ම අශුන්‍යතාවයක් දකිනා මේ වර්තමාන මේ රූප දර්ශනයේ තියෙන එක්ම අශුන්‍යතාවය අනිත් හැම ධර්මතාවයන්ගම ශුන්‍යයි කියලා දකිනවා මෙන්න මේ වට්ටමට කියන ශුන්‍යස චේතු නමුත් අපිට දැන් ශුන්‍ය වෙලා නැහැ අපිට මේ එක්ම අශුන්‍යතාවයේ මේ මැදේ විතරක් නෙමෙයි ලෝකෙම අශුන්‍යයි හැම දෙයක්ම තියෙනවනේ ලෝකෙ එතකොට අපිට වෙන්න ඕනේ සැබෑවට පවතින මෙන්න මේ ටික විතරයි ඇත්තක් දකින්න වර්තමානයේ සැබෑවට පවතින මේ ටික මේ ටිකද හටගත්තේ මෙහෙම. මේ ටික මේ හේතු නැතිව නැති වෙනවා කියන නුවණක් ඇතුවම මේ ටිකේ පවතිනවා. අනිත් ධර්මතාවයන්ගෙන් මිදිලා. මනස හැම වෙලාවෙම. කෘත්‍ය මේකේ තුනක් තියෙනවා. නිරෝධය අරමුණු කරලා තියෙනවා. අනිත් ධර්මතාවයන්ගේ ශුන්‍යතාවය පෙන්වලා තියෙනවා. නිරෝධය අරමුණු කරලා තියෙනවා. මේ තුල තියෙන රාග දේශ මොහ දුරු කරලා තියෙනවා. ඇත්ත පෙන්වලා තියෙනවා. මේ සම්මාදිට්ඨියට මේ කෘත්‍යය තුනක් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? හේතු නිරුද්ධ වෙනකොට මේ නිරුද්ධ බව සාර්ථක වෙනවා. ඉබේ. සෙන්නස දික්ත මුතසුත විඤ්ඤාත කියලා කියන්නේ පවතින ධර්මතා හතරක්ද? නෑ දික්ත කියලා කියන්නේ දකින්න බව. සුත කියන්නේ අහන බව. මුත කියන්නේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් දැනෙන බව. විඤ්ඤාත කියන්නේ දැනගන්න බව. මේ ස්පර්ශ ආයතන හය කෙටියෙන් හඳුන්වන නම තමයි දික්ත සුත මුත විඤ්ඤාත කියන්නේ. දිට්ඨි දිට්ඨමත්තන් කියන දකින දේ දැකීමක් පමණයි. දකින දේ දැකීමක් පමණක් වෙන්න නම් කලින් දැකපු දේවල් නැති වෙන්න ඕනේ. මේ දේ තිබුණු දෙයක් නොදකින්න ඕනේ. දැකපු දේ නොතියෙන්න ඕනේ. ඇයි? මේ තියෙන දේ කලින් තිබුණු දෙයක් නම් දැක්ක දැකීමක් විතරක් වෙනවද? වෙන්නේ. දැකපු දේ ආපහු මේ දැක්කට ආපහු අහකට යනකොට දැකපු දේ තියෙනවා දැකීම දැකීමක් විතරක් වෙනවද? වෙන්නේ නැහැ. දකින දේ දැකීමක් පමණ කියලා මේ හේතු ටික තියෙනකම්ම පේනවා. ආය හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ආය වෙන ආයතනකින් මේක දැනගන්නත් බැහැ. පැත්තකට ගිහිල්ලා වෙන ආයතනකින් මේ දැකපු දේ දැනගන්න බැහැ. එතකොට ඒක විඤ්ඤාති විඤ්ඤාතමක්. ඔන්න ওই දර්ශනයට එන්න වෙනවා. ඔන්න ඔතෙන්ට ආවොත් තමයි දුක කියන එකෙන් මිදෙන්නේ. දුකෙන් නොරදෙන්නේ. අපේ හම්බුනේ ඒ හතර පවතින ධර්මතා හතරක් දැකීම කියන එක ඒක හේතුප්‍රත්‍යයෙන් හටගෙන පවතිනනේ පවතින්නේ වෙන ධර්ම වෙන ධර්මතා හේතු ඇති කවි දැකීම කියන එක වෙනවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා හේතු ඇති කවි යහන දේ වෙනවා හේතු නැති වෙන නැති වෙනවා අපි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ ditthi tutta mutta විඤ්ඤාති කියන මේ ධර්මතා හතර පවත්නවා කියනවා පවත්නවා කියන්නේ මේ තරම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ධර්මතා හතරක් දන්නවා. මේ ධර්මතා හතර ඇති වෙන හැටි දන්නවා. මේ ධර්මතා හතර නැතිවීමක් දන්නවා. මේ ධර්මතා හතර නැති කරන ප්‍රතිපදාවක් ගන්නවා. නැති කරන කියලා කියන්නේ මේ ධර්මතා හතරේ නැතිවීම එළඹ සිටින්නේ මෙන්න මෙහෙම කළාමයි කියන කර්ම ගන්න. දැන් මේ ධර්මතා දකින දේ හටගෙන දකින දෙයක් තියෙනවා ඒක හටගත්ත හේතුවක් තියෙනවා නිරුද්ධ වෙන හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන. ඒ Nirodhaය සාත් වෙලා නැහැ අපේ නිරෝධය පේන්නේ නැහැ. ඉතින් ප්‍රතිපදාවක් තියෙන ඒ නිරෝධය නිරෝධය නිරෝධ වෙන ආකාරයේ එළඹ සිටින්න අපිට මේ ප්‍රතිපදාවක් තියෙන මේ ප්‍රතිපදාව පිරුවාමයි නිරුද්ධ වෙන්නේ නිරුද්ධයි කියන කෙලමයි. ඒ හින්දා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. මේ නිරෝධය එළඹ සිටින තැනට ගන්න ප්‍රතිපදාවක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා පෙන්ලා දෙනවා මේ මේක රූපය නැත්නම් මේ පේන බව මෙන්න මෙහෙමයි පේන දේ වෙන්නේ මෙන්න මේ හේතු නැති වුණොත් පෙන්දේ නැති වෙනවා නමුත් දැන් නොපෙනෙන කෙනාට කියන්නේ ඊට පස්සේ ප්‍රතිපදාව කියන මෙන්න මේ ප්‍රතිපදාව වඩලා මේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක සාර්ථක කරගන්න කියලා ආර්ය ශ්‍රැංග මාර්ගය පෙන්වන්නේ ඒකට ඉතින් මේ ප්‍රතිපදාව දින උතෙන්ට ඇහැ ලෝකේ කෙලවරයි රූපේ ලෝකේ කෙලවරයි කියලා අපිට මේ මෙතෙන්ට තමයි යන්න බාර වෙන මුකුත් නිවන කියලා වෙන මුකුත් කරන්න දෙයක් නැහැ අමුතියෙන් අදෘශ්‍යමාන දෙයක් දකින්න හෝ ගන්න හෝ බලන්න කියලා එකක් නැහැ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම දකින්න යෝනි මේ හේතු නිසා ඇති වෙනවා කියලා දකින්න ලෝකේ දකිනවා හේතු නිරුද්ධව නිරුද්ධන කියලා ලෝක නිරෝධය දකින්න ලෝක නිරෝධය නිවන අනුත්පාදේ එන්න මෙහෙම කරත් තේරුණා මේ ටිකේ ප්‍රශ්න මොනවද තියෙනවද ඉතින් කරන්න නොතේරෙන ප්‍රශ්නයක් තිබුණොත් අහන්න අල්ලනවා තේරෙනවද? ඒ කියන්නේ අපි කරන්නේ මොකද්ද කියන එක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම නිෂ්ඨාව ඉස්සෙල්ලා තියෙන්න ඕනේමයි. මෙන්න මෙතෙන්ටයි යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ කරගන්න මේ භාවනා කරනවා කියලා ආනාපාන සතිය වඩන්නෙත් මේ අසුභය වඩන්නෙත් මෛත්‍රිය වඩන්නෙත් මේ හැම දෙයක්ම කරන්න මේක කරන්න. ආනාපාන සතිය වඩන්නේ ඇයි? කියලා යන්න මොකද්ද හිතේ හිතේ හිතේ හිතේ කතා කරන විතර්ක සංකේතව ගන්නයි. ඇයි අසුබේ වඩන්නේ? මේ රාගදී අරමුණු දුරු කරන්නේ. ඇයි මෛත්‍රිය වඩන්නේ? හිතේ අමනප අකමැත දුරු කරගන්නේ. ඇයි මේ ටික ඔක්කොම කරන්නේ? නීවරණ ධර්ම දුරු කරන්නේ. ඇයි නීවරණ ධර්ම දුරු කරන්නේ? මෙන්න මේ ඇත්ත එළඹ සිටින දැනට ගන්නයි කියන්නේ. ඉච්චලා අපිට කරන්න පුළුවන් සම්මා දිට්ඨියට විතරයි. ඇත්ත ඇති හැටි පවතින දේ දකින්නයි. දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා කියන එක තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි ලෝකේ පවතින ධර්මතාවය. අද අපිට ඒක පේන්නේ නැතිකමයි තියෙන්නේ. ඒක පේන්න විතරයි අපිට කරන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය විතරයි කටයුතු කරන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දකිනවා දැක්කහම දුකේ කලකිරෙන එක නොයැලෙන එක මිදෙනවා කියන එක ඒක ධර්මතාවය. වෙන අපිට මුකුත් කරන්න බෑ. අපිට පුළුවන් සම්මා දිට්ඨිය සම්පාදනය කරගන්න විතරයි. මේ ප්‍රතිපදාව තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය සම්පාදනය කරගන්න. සම්මාදිට්ඨිය කියලා මොනවා හරි දෙයක් රකින්න එපා. මේ ලෝකයේ ඇතිවෙච්ච හා නැති වෙන හැටි. නැත් ස්පර්ශ ආයතනේ ඇති වෙන හා නැති වෙන හැටි. ඔච්චරයි. ඔක තමයි කරගන්න තියෙන්නේ. ඔය නොදන්නා කම මතයි ලෝකයේ අපිට ඇති බවක් හම් වෙලා තියෙන්නේ. ඒ මතයි දුක කියන එක තියෙන්නේ. ලෝකේ දුක කොහෙද තියෙන්නේ? ලෝකයේ තියෙලා තියෙන්නේ. කස්ම ලෝකෝපතිතෝ දුක්ඛෝ ලෝකෝපතිතෝ. දුක කොහෙද තියෙන්නේ? ලෝකේ කොහෙද තියෙන්නේ? දුකම තියෙන්නේ. Hang on, I'll be Thank you.